කායගත සති සූත්‍රය අන්තර්ගත වෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ. එතනදී එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි කතාවක් ඇති වෙනවා මේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු මෙන්න මේ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේ එම කතාව කරමින් හිටපු තැනට එහෙමත් නැත්නම් ඒ උපස්ථාන ශාලාවට භාගතුන් වහන්සේ වැඩම කරනවා. වැඩම කළා වික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මම එන්න පෙර මොන වගේ කතාවකද නිරත වෙලා හිටියේ කියලා. එතකොට ඒ වික්ෂුන් වහන්සේලා සහන් කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අපි මේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු කායගත සතිය විශේෂයෙන් මේ ඉදිරි ගමනට මේ ආධ්‍යාත්මික ජීවිතයට මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ඒ කාරණාව සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරමින් හිටියේ කියලා. ඉතින් ඒ මාතෘකාව ඊළඟට බුදුරජාණන් වහන්සේ මුල් කරගන්නවා ධර්ම දේශනාවකට. එතකොට භාගතුන් වහන්සේම ප්‍රශ්නයක් නගනවා කතම් භාවිතාච භික්කවේ කායගතා සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා මහණෙනි කෙලසින් භාවිතා කරන ලද කෙලසින් බහුලීකృత කරන ලද කායගත සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නය භික්ෂුන් වහන්සේලාගෙන් අහලා භාගතුන් වහන්සේම පිළිතුරු දෙන්න පටන් ගන්නවා. එතකොට මේ ආකාරයෙන් ප්‍රශ්නය නගලා පිළිතුරු දෙන භාගතුන් වහන්සේ කායගත සතිය නිවරදිව වඩන ආකාර කීපයක්ම මේ සූත්‍රයේදී ගෙනහැර පානවා. මුලින්ම ඉදිරියෙන් තියාගන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය තුළින් කොහොමද මේ කායानुපස්සනාව නැත්නම් කායගත සතිය කය සම්බන්ධ සිහිය දියුණු කරන්නේ නැත්නම් කය මූලික කරගත්ත සිහිය දියුණු කරන්නේ කොහොමද කියන එක පෙන්ලා දෙනවා. ඊට පස්සේ අපේ කය අනුගමනය කරන විවිධ විවිධ ඉරියව් තියෙනවා. හිටගෙන ඉඳීම, ඇවිදීම, සැතපීම, ඉඳගෙන සිටීම මේ ආදී වශයෙන් අපේ කය නිරන්තරයෙන්ම දිනදා ජීවත් වෙනකොට විවිධ ඉරියව් ඇසුරු කරනවා. ඒතර මේ ඉරියව් කොහොමද සිහිය දියුණු කරන්න භාවිතා කරන්නේ? ඒතර මේ කාරණාවත් ඊට පස්සේ ඉරියාපත භාවනාවක් වශයෙන් භාගතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒතර ඒක තුළිනුත් අපිට පුළුවන් සිහිය දියුණු කරගන්න. ඊට පස්සේ එදිනෙදා කටයුතු වලදී අපි සිහිය දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. මොකද අපිට තේරෙනවා මේක මේ ඉඳගෙන විතරක් නැත්තම් සක්මන් භාවනාවකින් විතරක් කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක එහෙමනම් මේ සතිය දියුණු කිරීමේ කටයුත්ත එදිනදා කටයුතු වලටත් පතුරවන්න සිද්ධ වෙනවා. අපි කනකොට බොනකොට සිහියෙන් ඒ කටයුත්ත කරන්න උත්සාහවන්ත විය යුතුයි. ඇඳුම් අඳිනකොට පළඳිනකොට ඒ කටයුත්ත සිහියෙන් කරන්න උත්සාහවන්ත විය යුතුයි. අපි හිතමු අපි අතපය දිගාරිනකොට අකුලවනකොට පුළුවන් නම් ඒකත් සිහියෙන් කරන්න උත්සාහවන්ත විය යුතුයි. අපි තවත් කෙනෙක් එක්ක කතා කරනකොට, නිශ්ශබ්දව ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට මේ ආදී වශයෙන් අපේ එදිනදා ජීවිතයේ කරන විවිධාකාර කටයුතු වලදී පුළුවන් තරම් මේ සිහිය දියුණු වෙන ආකාරයට අපි වෙනත් ලෝකයක ඉඳලා සෙහින ලෝකයක ඉඳලා ඒ කටයුතු ඔහේ වෙන්න ඉඩාරිනව වෙනුවට කය යම් අවස්ථාවක නිරත වෙන්නේ යම්කිසි කටයුත්තකද අන්නේ කටයුත්තම අපේ හිතත් හොඳට අවධානයෙන් බලාගෙන ඉන්නවා වගේ දෙයක්. හොඳට මනමින් මේකට සහභාගී වෙන ගතියක් මේ ආනා මේ කායගත සතිය හරහා දිනු කරන්න උත්සාහන්ත වෙනවා. එතකොට මේ විදිහට අපි එදිනදා කටයුතු වලදී සිහිය දිනු කරන්න දිනු කරන්න ඒ ඒ එදිනදා කටයුතු වලදී තව තව විස්තර තොරතුරු අපිට ලැබෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි සම්පජඤ්ඤය ගැන කියනවා නම් අපි දැන් සක්මන් භාවනාවකදී වුණත් අපි මේ කෙළවරේ ඉඳන් එහා කෙළවරට යනකොට එතන එතන ඒ ඒ පාදයේ ඒ පියවරේ සිහිය පවත්වමින් අපිට යන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි එතන ඉරියාපත සංදේයක් අපිට හම්බ වෙනවා ඒ සක්මනේ හැරෙන කෙලවරේදී. එතෙන්දී ඇතැම් වෙලාවට ආධුනිකයෙකුගේ සිහිය එහෙ මෙහෙ වෙන්න පුළුවන්. මොකද අර අරගෙන ගිය විදිහට නැත්තම් අර ඇවිදීමේ ඉරියව්වෙන් දැන් මාරු වෙන්න තියෙනවා හිටගෙන ඉන්න ඉරියව්වකට. ඊට පස්සේ බොහොම සෙමින් ආපස්සට හැරෙන්නක් තියෙනවා. ඒතර මෙතන මේ ඉරියව්වේ යම් සුවිශේෂී වෙනස්කම් රසක් ඒ සක්මනේ හැරෙන මොහොතේදී නැත්තම් කෙලවරේදී සිද්ධ වෙනවා සිද්ධ කරන්න වෙනවා. ඉතින් එතකොට අපේ සිහිය දියුණු වෙලා තිබුණේ නැත්තම් අපි හොඳට කයත් එක්ක යාළු වෙලා හිටියේ නැත්තම් අපිටත් නොකිය අන්න අපේ හිත වෙනත් කොහෙදෝ යනවා. ඒ නිසා මෙන්න මේ ඉරියාපත සංදිවලදී හොඳට සිහිය දියුණු කිරීම එතෙන්දෙත් කයත් එක්කම සිහිය පැවැත්වීම සම්පජඤ්ඤය කොටසට අපිට ඇතුළත් කරගන්න පුළුවන්. මොකද ඒ පුංචි ක්‍රියාකාරකමක්, සරල ක්‍රියාකාරකමක් අපි කරද්දී අපේ අවධානය එතනට පවත්වන්න ගියාම අන්න එතන තියෙන යම්කිසි සාරයක් එතන තියෙන යම්කිසි තොරතුරු රසක් පුංචි පුංචි ඉරියව් රසක් දැනුවත් වීම රසක් අපිට හෙලි කරගන්න පුළුවන්. එතකොට මේ ඉරියාපත සංදේහයේ හොඳට අපේ සිහිය පිහිටුවනවා නම් එතන හරි විචිත්‍රයි කියලා කියන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් චක්මනේ මේ කොනේ ඉඳන් එහා කොනට යනකොට එතන තියෙන ටිකක් ඒකාකාරී ගතියක්. නමුත් සක්මනේ කෙලවරේදී අපි හැරෙනකොට එතන පුංචි අභියෝගයක් තියෙනවා. මට අර අරගෙන ආපු සිහිය එතනදී කඩා ගන්න නැතුව, එතනදී විසිරුව ගන්න නැතුව, කයේම සිහිය පවත්වමින් මේ මෙතන තියෙන විචිත්‍රත්වය. මෙතන තියෙන මේ ටිකක් අභියෝගශීලී ගතිය පුළුවන් ද මට ජය ගන්න. එතනින් අපිට සම්පජන්ණයට සෑහෙන කලෙලියක් ලැබෙනවා. ඊට පස්සේ අපි එදිනදා කටයුතු වල නිරත වෙනකොටත් ඒ ඒ කටයුත්තේ අවධානය පවත්වන්න පවත්වන්න අපිට පුළුවන් වෙනවා මේ සිහිය කියන එක අපේ ජීවිතයට ඈඳ ගන්න. මොකද මේවා අපි විශේෂයෙන් මතක් කරගත්තේ නැත්නම් අපේ හිත වෙන කොහෙදෝ තමයි සාමාන්‍යයෙන් දුවන්න පුරුදු වෙලා තියෙන්නේ. එක්කෝ අතීතයේ වෙච්ච දෙයක් අල්ලගෙන මේ මොකක් හරි කතාවක් ගොත ගොතා ඉන්නවා. එහෙම නැත්නම් අනාගතේ කරන්න තියෙන දෙයක් සම්බන්ධයෙන් මතක් කරමින් එහෙම නැත්නම් ඒ ගැන සැලසුම් හදමින් ජීවත් වෙනවා. ඉතින් ඒක හරි විචිත්‍රයි. ඒකට අපේ හිත හරි කැමතියි. ඒ නිසා මේ සරල වර්තමාන අරමුණට අරමුණකට හිත ගන්නවා කියන එක නැවත නැවත මතක් කරමින් නැවත නැවත මතක් කරමින් තමයි මුලදී අපිට කරන්න වෙන්නේ. ඒ නිසා උපක්‍රමශීලීව වීරයවන්තව ධෛර්යවන්තව මේ කටයුත්තේ අපි නිරත වෙනවා නම් අපේ හිත ටික ටික පුරුදු වෙනවා මේ කයට පැමිණෙන්න. ඒ කියන්නේ කයත් එක්ක යාළු වෙන්න, කයත් එක්කම කටයුතු කරන්න, කයත් එක්කම ඉන්න, අපේ හිත දැන් ටික ටික පුරුදු වෙනවා. මේක පුරුදු කරලා ගත යුතුයි. මේක අපි බණ ඇහුවා කියලා එහෙම නැත්නම් අපි පොත් බැලුවා කියලා නැත්නම් මොනවා හරි බණ පොතක් කියවුවා කියලා මේ එකකින්වත් මේ හිත කයත් එක්ක යාලු කරගන්න අපිට අමාරුයි. හිත කයට ගන්න අමාරුයි. කය අනුව ගිය සිහිය පවත්වන්න නම් අපි මේ කය කායික ක්‍රියාකාරකම් රැසක් තෝරගෙන ඒ අනුව ප්‍රායෝගික පුහුණු විය යුතුමයි. ඒ පුහුණුවක් කරහා තමයි නැවත නැවත මේ හිත එළියට දුවද්දී නැවත නැවත කයටම අරගෙන ඇවිල්ලා ඒ බඳු පුහුණුවකින් තමයි ඇත්තටම කය අනුව ගිය සිහියක් දිනු කරන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙනත් පැත්තකට අපිව එකගෙන යනවා. ඒ තමයි මේ කය දිහාම කොටස් වශයෙන් බලන්න කියලා. මේ කය සකස් වෙලා තියෙන්නේ විවිධාකාර කායික කොටස් රැසකින්. එතෙන්දී කොටස් 32ක් ඉස්සරහට අරගෙන ඒ කොටස් වල ස්වરૂපය තේරුම් ගනිමින් ඒ ඒ කොටස ගැන යම් යම් අවධානයක් යොමු කරමින් මේ කය කියන්නේ එක ඒකකයක් නෙමෙයි කය කියන්නේ තනි එකක් නෙමෙයි මේක මම මගේ කියාගෙන මම මේක අයිති කරගෙන මේක හොඳයි කියාගෙන මේක ලස්සනයි කියාගෙන මේක හැඩයි කියාගෙන මේක සුරූපී කියාගෙන අපි හිටියට නැත්තම් මේක ශක්තිවන්තයි මේක දුර්වලයි මේක විරූපී කියලා අපි හිතාගෙන හිටියට මෙතන තියෙන්නේ විවිධාකාර කුණප කොටස් රාශියක එකතුවක් වශයෙන් අපිට බලන්න ඊට පස්සේ භාගතුනාස උගන්වනවා. දැන් අපේ වාහනයක් ගත්තත් ඒ වාහනය කියලා කියන්නේ තනි එකක් වගේ තමයි ඉතින් අපිට හැඟීමක් තියෙන්නේ. නමුත් අපිට ඒක බොහොම පහසුවෙන් කෑලි වලට ගලවන්න පුළුවන්. ටයර් ටික වෙනම තියන්න පුළුවන්, ඊළඟට ඒ ටයර් හයි වෙලා තියෙන රිම් වෙනම තියන්න පුළුවන්, සැකිල්ල වෙනම තියන්න පුළුවන්, සුක්කානම වෙනම තියන්න පුළුවන්, සීට් වෙනම තියන්න පුළුවන්, එන්ජිම වෙනම තියන්න පුළුවන් මේ ආදී වශයෙන් මේ වාහනයක් කියලා කියන්නේ එතකොට අපිට තේරෙනවා කෑලි ගොඩක එකතුවක්. ඒ වගේමයි අපේ මේ කයත් අපි එකක් කියලා හිතාගෙන හිටියට මේක ලස්සනයි හොඳයි මගේ කියලා හිතාගෙන හිටියට මේකත් කෑලි ගොඩක එකතුවක් කියලා භාගතුන් වහන්සේ ඔන්න තව පැත්තකින් අපේ නුවණ දියුණු කරන්න විශේෂයෙන් උත්සාහන්ත වෙනවා. ඒතර ඒ කොටස ගැන අපි ඒ කුණප කොටස් 32ක් ගැන ඊට පස්සේ සාකච්ඡා කළා. ඊට පස්සේ තවත් සූක්ෂම වශයෙන් දැන් මේ දිහාම කය දිහාම බලනවා. ඒ තමයි මෙතන තියෙන ධාතු ස්වභාවයක් කියලා. අපේ කය දිහා අපි නම්ගම් දීලා ලේබල් අලවලා ඒ ඒ කොටස් වලට විවිධ නම් භාවිතා කරද්දී අපි සමහරලාට අපේ හිත ඒකේ ටිකක් මුලා වෙන ස්වરૂපයක් තියෙනවා. මොකද මේවා තියෙන සංකල්පමය ස්වභාවයක්, සම්මුති ස්වභාවයක්. ඉතින් ඒවට අපි වටිනකම් දීලා තියෙනවා. ඒ හරහා අපේ හිත තව ටිකක් සංකීර්ණ වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. නමුත් මෙතන තියෙන මේ මුළු කයේ ක්‍රියාකාරීත්වය ධාතු හතරක ක්‍රියාකාරීත්වයක් පමණයි කියලා බොහොම සංක්ෂිප්ත කරාම බොහොම සරල කරාම ඒ වගේමයි මේ ධාතු ක්‍රියාකාරීත්වය අපි ප්‍රායෝගිකව හඳුනා ගන්න උත්සාහන්ත වෙනකොට අන්න කෙනෙකුට තේරෙනවා මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් සත්වයක් කියලා දෙයක් නැහැ. මෙතන තියෙන හුදෙක්ම ධාතු ක්‍රියාකාරීත්වයක් කියන අවබෝධය ටික ටික එන්න පටන් ගන්නවා. ඒකත් දවසින් දෙකකින් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ අපි මේ ධාතු ලක්ෂණ හොඳින් හඳුනා ගන්නවා. උදාහරණයක් වශයෙන් සක්මන් භාවනාවක යෙදෙන කෙනෙක් ඒ ඒ පාදයේ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ එතන දැනෙන තද ගතියක්, රළු ගතියක්, උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, ගොරෝසු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් මේ ආදී වශයෙන් අපි අර ඊ타ම සියුම්, ඊ타ම සූක්ෂම ප්‍රාථමික මට්ටමේ ඒ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් ඒවා ප්‍රායෝගිකව තේරුම් ගනිමින් අපි කටයුතු කරනවා. මෙතෙන්ද හිත පුළුවන් තරම් නිශ්ශබ්දයි. හිත පොතේ දැනුමත් එක්ක සංසන්දනය කරන්න යන්නේ නැහැ. හිත තියෙනවා බොහොම සංසුන්ව, නිශ්ශබ්දව. හැබැයි හොඳ දැනුවත් බවක් අපිට එතන එතන තියෙනවා. එතන එතන ඒ ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය, ඒ ඒ ධාතුන්ගේ ලක්ෂණය එතන එතන හඳුනා ගන්නවා. විශේෂයෙන්ම එතකොට ප්‍රඥාව අවදි වෙනවා. මොකද මේ ධාතු මනසිකාර භාවනාව විශේෂයෙන්ම විපස්සනාවේ එන ප්‍රඥාව අවදි කරන හොඳ භාවනා ක්‍රමයක්. ඉතින් එතකොට පිම්බීම හැකිලිම භාවනාවක් කරන්න ගියත් අන්තිමට ගෙනල්ලා අපි ගෙනෙන්නේ ওই ධාතු මනසිකාරයට. මුලින් පිම්බීමක් හැකිලිමක් කියලා අපි නමක් දීලා පටන් ගත්තට ටික ටික ඒ ක්‍රියාකාරීත්වය සරල වෙන්න සරල වෙන්න නැත්නම් සියුම් වෙන්න සියුම් වෙන්න අපිට මේක පිම්බීමක්ද හැකිලිමක්ද කියලා වෙන් කරගන්න බැරි තරම් මෙතන හිතේ සතිය නැත්තම් සීය දිනු වෙලා එනවා. ඒ තරමට මේක සූක්ෂම වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී නිකන් කයේ තියෙන චලන රසක්, පිම්බීම් රසක්, හැකිලීම් රසක් තනි එකක් නෙමෙයි. මෙයා මෙයාදී වශයෙන් මෙතන තියෙන මේ ධාතු ස්වභාවය අපිට පොඩ පොඩ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට හරියට අර බුදුරජාන් වහන්සේ උපමා කරපු ඒ ගව ගව ගවයෙක්ව ඝාතනය කළා මස් විකුණන මිනිස්සෙක් වගේ මේ ගවයා ඝාතනය කරද්දී ආගේ හිතේ තිබුණා මේ සතෙක් කියලා. සත්ව සංඥාවක් තිබුණේ. නමුත් මස් විකුණන අවස්ථාවේදී දැන් සත්ව සංඥාවක් නැහැ. දැන් එයාගේ හිතේ තියෙන මස් කියන සංඥාව. භාගතුන් වහන්සේ කියනවා අන්න ඒ වගේ තමයි යෝගාවචරයේ පටන් ගන්නකොට යාගේ හිතෙත් තියෙන්නේ මේ මම භාවනා කරනවා මම විපස්සනා වඩනවා මොකක් හරි එහෙම අර සත්වයක් පුජ්‍යලයක් මමෙක් මුල් කරගත්ත හැඟීමක්. හැබැයි හොඳට භාවනාව කරගෙන යනකොට එතකොට අන්න යාගේ හිතේ ටික ටික ඒ සත්ත්ව සංඥාව දියාරු වෙලා ගිහිල්ලා සත්ත්ව සංඥාව අයින් වෙලා ගිහිල්ලා අන්තිමට මෙතන තියෙන හුදෙක් ධාතු රැකක් කියලා නැත්නම් ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ කාලාන්තරයක් කරා නම් අන ලොකු ප්‍රඥාවක් අවදි වෙනවා. ඒ වගේමයි මේ අභ්‍යන්තරයේ පමණක් නෙමෙයි එළියේ භෞතික ලෝකයේ තියෙන්නේ හුදෙක් දහස් ස්වභාවයක් පමණයි කියන වැටහීම ප්‍රඥාව එයාගේ හිතේ අල්ලහිරින්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ ධාතු මනසිකාරය ඊළඟට භාගතුන් වහන්සේ තව උපක්‍රමයක් වශයෙන් කමඨහනක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ කය මිය ගියාට පස්සේ කොහොමද මොන මොන තත්වයකටදපත් වෙන්නේ? විවිධාකාර මට්ටම් වලින් නැත්නම් විවිධාකාර කාලයත් එක්ක විවිධ අවස්ථා කීපයකින් අවස්ථා 9කින් ඉදිරිපත් කරනවා නව ජීවිතික භාවනාව කියලා. එතකොට මේ මියගිය ශරීරයට අත්වන ඉරණම කෙනෙක් හොඳට දකින්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ මියගිය ශරීරය මොන වගේද? ඒ ආකාරයමයි මේ මගේ දැනට තියෙන සජීවී ශරීරයත්. මේ සජීවී ශරීරයත් යම් දවසක මේ ඉස්සරහා තියෙන මලකුණක් බවට මේ මලකුණේ ස්වභාවයටපත් වෙනවා. කියලා අන්න තමන්ගේ හිතේ යම්කිසි මාන්නයක් තිබුණා නම් එහෙම නැත්නම් උඩඟුකමක් අහංකාරකමක් රාගයක් තිබුණා නම් අන්න ඒවා දුරු කරගෙන හිත මධ්‍යස්ථ කරගන්න මේ භාවනාවත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ තමයි අපි පැමිණුනේ ධ්‍යාන සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. එතකොට මෙතෙක් කතා කරපු මේ කමඨහන් 14ම අතරම සතිපට්ඨාන සූත්‍රයේන කායනුපස්සනාවටත් පොදුයි. දැන් මේ කායගත සති සූත්‍රයේ තියෙන විශේෂ කොටසක් තමයි මේ ධ්‍යාන සම්බන්ධයෙන් එන විග්‍රහය. ඒත් අපි එදා කතා කරගත්තා කොහොමද කෙනෙක් හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්නේ කියලා ටික ටික එයා ආනාපාන සතිය නම් මුල් කරගෙන මේ ධානයක් දිනු කරන්න උත්සාහන්ත වෙන්නේ. එයා ටිකක් නිෂ්කලංක පරිසරයක් තෝරගෙන ඊට පස්සේ කයට හිත යොදලා ඊළඟට හුස්ම රැල්ලකට හිත යොදලා ටික ටික ඒ හුස්ම රැල්ලේම සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. සිහිය රැඳවීමේ උපක්‍රමයක් වශයෙන් පමණක් මේ හුස්ම රැල්ල පවත්ව ගන්නවා ටිකක් විපස්සනාවට බර වෙන්නේ නැතිව මේ අවධානය පවත්වමින් නැත්තම් සමාධිය දියුණු කරමින් ඉස්සරහට යනවා. ඉතින් එහෙම යනකොට අන්න මේ සමාධිය දිනු වෙන්න දිනු වෙන්න ආලෝක සංඥාවක් එහෙම නැත්නම් නිමිත්තක් හරිය නිකන් පුළුන් රදක් වගේ වලාකුලක් වගේ හරිය නිකන් දවල් හඳක් වගේ ආලෝක ස්වභාවයක් වගේ යම්කිසි නිමිත්තක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක තනිකරම මේ ආනාපාන සතියෙන් දිනු වෙච්ච ඒකාග්‍රතාවය සමාධිය මූලික කරගෙන ඇති වෙච්ච සංඥාවක්. සලකුණක්. එතකොට කෙනෙක් ඒ හලකුණ දිහා එකපාරටම බලන්න ගියොත් ඒක නැතිලා යනවා. මොකද තාම ඒක තහවුරු වෙලා නැහැ, ස්ථාවර වෙලා නැහැ. ඒක පහළ වුණාට කමක් නැහැ. අපි අපි කරගෙන ගිය වැඩේ දිගට කරගෙන යනවා. ආනාපාන සතියෙම වඩමින් ඉස්සරහට යනවා. එහෙම කරගෙන යන්න කරගෙන යන්න අර පහළ වෙච්ච ආනාපාන සති නිමිත්ත හොඳට තහවුරු වෙන්න පටන් ගන්නවා. අපි ඒ දිහා බැලුවත් එයා දුවන්නේ නැති, එයා යන්නේ නැති, අතුරු දහන් වෙන්නේ නැති තත්වයකට ඒක රඳා හිටින තත්වයකට, පවතින තත්වයකට ඔන්නපත් වෙනවා. තවදුරටත් ආනාපාන සතිය ඔස්සේම අවධානය යොමු කරමින් යනකොට මේ ආස්වාද ප්‍රස්වාස ක්‍රියාකාරීත්වයයි මේ නිමිත්තයි සමපාත වීමක් එක ඉරේ පිහිටන ගතියක් මතුවෙන්න පුළුවන්. එතකොට ඉතින් ඉබේටම මේ දිහා බැලෙනවා. මොකද ඒක බොහොම විචිත්‍රයි. විචිත්‍රයි කියන්නේ ටිකක් ආකර්ශනීය ගතියක් තියෙනවා. පිරිසුදු අරමුණක් බවට ඒක තේරෙනවා Tamanට. එතකොට අන්න යෝගාවචරයේ කිබේට මේ දිහා බලනවා. එතකොට දැන් ඒක එහෙම දුවන්නේත් නැහැ. ඒක තහවුරු වෙලා තියෙනවා, ස්ථාවර වෙලා තියෙනවා. ඒක කිසිම වැරද්දක් හොයන්නේ නැතුව ඒක බොහොම හොඳ දෙයක්, බොහොම සුබ දෙයක්, නිත්‍ය දෙයක්, සැප දෙයක් කියන ඒ විපස්සනාවට ප්‍රතිවිරුද්ධ පැත්තකින් තමයි අත්‍යවම සමතයක් වඩන්නේ. මොකද විපස්සනාවෙන් නම් හැම දෙයක් දිහාම බලන්නේ අනිත්‍ය ස්වභාවයක් වශයෙන්, දුක් ස්වභාවයක් වශයෙන්, තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් වශයෙන්. අසුබ දෙයක් වශයෙන්. නමුත් මෙතෙන්දී සමත භාවනාවකදී අපි ඊට වඩා වෙනස් ආකල්පයක් දරන්නේ යෝගාවචරය මේ නිමිත්ත දිහා බලන්නේ ටිකක් සුබවාදීව. මේක බොහොම හිත් කාවදින අරමුණක්, සැහැල්ලු අරමුණක්, සතුරුදායක අරමුණක්, සුබදායි අරමුණක් කියලා තමන්ගේ හිත බොහොම ප්‍රසන්න කරගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මේ බලාගෙන ඉන්නකොට හිතේ ප්‍රසන්න බව, හිතේ තියෙන සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදී මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට සමබර වෙලා පැමිණි අවස්ථාවකදී මේ අරමුණ තුළට බැස ගැනීමක්, ඒ අරමුණ තුළට රිංගා ගැනීමක්, එහෙම නැත්නම් ගල් ගුහාවකට ඇතුළු වුණා වගේ, ගුහාවකට ඇතුළු වුණා වගේ හැඟීමක්, නැත්නම් ඒ අරමුණ අපිව වැළඳගත්තා වගේ හැඟීමක්, දියයට ගිලුණා වගේ හැඟීමක් අපිට ඇති වෙන්න පුළුවන්. ඔය මට්ටම අපිට හිතන්න පුළුවන් අර්පණා සමාධියක ආරම්භයේ වශයෙන්. එතකොට ඒ බඳු අර්පණා සමාධි හතරක් මේ සූත්‍රයේදී භාගතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒවට සාමාන්‍යයෙන් අපි ධ්‍යාන සමාධි කියලා කියනවා නැත්නම් රූපාවචර ධ්‍යාන කියලා කියනවා. ඒ රූපාවචර ධ්‍යාන හතර මේ සූත්‍රයේ විස්තර කරලා දෙනවා. ඒතර පළවෙනි ධ්‍යානය ගැන අපි ගිය වාරේ සාකච්ඡා කරා. එතන කරුණු කීපයක් එනවා. එකක් තමයි අපේ හිත නීවරණ වලින් අයින් වෙලා තියෙන්න ඕනේ. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියලා අපි ඒ සාමාන්‍යයෙන් දන්න ඒ කාමයන් ඔස්සේම දුවන ගතිය. කාම සංකල්පනාවන් ඔස්සේම දුවන ගතිය අපේ සිතේ අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අයින් වෙලා නෙමෙයි తాවකාලිකව අපි කරගෙන ගිය භවනාව හරහා යටපත් වෙලා තියෙනෝනේ. සමනය වෙලා තියෙනෝනේ. ඒතකොට ඔන්න කාමච්ඡන්දයෙන් හිත නිදහස්. විවිච්ඡේව කාමෙහි. ඊළඟට අනිකොත් දැන් නීවරණ අපේ හිතේ ද්වේෂයක් පහළ වෙලා තියෙන්න බෑ. තරහා ගිහිල්ලා තියෙන්න බෑ. නොරුස්නා ගති පහළ වෙලා තියෙන්න බෑ. ඒකට බොහොම ප්‍රසන්න බවක්, සැහැල්ලු බවක්, තමයි පහළ වෙලා තියෙන්නේ. එහෙමනම් මේ ව්‍යාපාද කියන නීවරණයත් අයින් වෙලා තියෙනවා. ඊට පස්සේ හිත ඔතෑණි වෙලා නිදිමත වෙලා කම්මැලි වෙලා තියෙනවා නම් ඒකත් සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපේ මේ හිත ඇත්තටම දැන් මේ කරගෙන යන්නේ බොහොම සියුම් වැඩක්. ඒ සියුම් වැඩේදී ඒ තරම් සිද්ධි බහුල නැති නිසා අරමුණු බහුල නැති නිසා නිින්ද යන්නත් ඕන තරම් ඉඩ තියෙනවා. නමුත් යෝගාවචරයේ නැවත නැවත උත්සාහත් වෙන්න වෙන්න මේ අතිශය සරල අරමුණක අවදියෙන් ඉඳීමේ හැකියාව ඒ යෝගාවචරය තුළ වර්ධනය වෙනවා. එතකොට තමයි මේ ඉස්සරහා තියෙන බොහෝම සරල ආලෝක ස්වභාවයක් දිහා නින්දට වැටෙන්නේ නැතිව බොහෝම උද්‍යෝගිමත් මනසකින් පිබිදුණු මනසකින් අවදිමත් මනසකින් එයාට බලාගෙන ඉන්න අවස්ථාව සැලසෙන්නේ. එතකොට තීන මිද්දේට අවස්ථාවක් නැහැ. ඒ වගේමයි නැවත නැවත මේ අරමුණට හිත නංවන නිසාත් හිතේ යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසාත් අන්න හිතට යම්කිසි ශක්තියක් ක්‍රියාශීලී බවක් තියෙනවා. ඒකත් තීන මිද්දේට පටහැනි. ඉතින් එතකොට අන්නේ විතර්කය නැවත නැවත මේ ආනාපාන සති නිමිත්තට ප්‍රතිභාග නිමිත්තට නැවත නැවත අපේ හිත නංවන නිසා එතන යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා අපි ඒකට කියනවා විතක්කය කියලා. ඉතින් එතකොට මේ නම්වපු හිතට මේ නම්වපු අරමුණට අරමුණ තුල හොඳට හිත හැසිරෙනවා. හරියට අපි එළියෙන් අරන් ආපු සතෙක් නැත්තම් කැලෙන් අල්ලගෙන ආපු සතෙක් අපි වැටක් හොඳට ගහලා වැට ඇතුලේ හීලා කරනකොට ඒ සතා මේ සීමාව තුල මේ වැට කියන සීමාව තුල තමයි යා එහෙට මෙහෙට දුවන්නේ. එයාට එළියට පයින්න විදිහක් නැහැ. මොකද මේකේ තමයි දැන් හිර වෙලා ඉන්නේ. ඒකට හැබැයි යා මේ පරිසරය තුලේ සීමිත සීමාව තුළ සීමිත පරිසරය තුළ එයා හැසිරෙනවා. අන්න ඒ වගේ මේ හිත දැන් අර ලෝකයේ තියෙන දහසක් අරමුණු වලට දුවනවා වෙනුවට මේ තෝරගත්ත මේ ආලෝක ස්වභාවයට මේ නිමිති ස්වභාවයට හිර වෙලා ඒ නිමිත්ත තුල හැසිරෙනවා. එතකොට මේ නිමිත්ත තුල හැසිරීම අපි ਵਿਚාරය කියලා කියනවා. ඊට පස්සේ දැන් හිත එහෙට මෙහෙට දුවන්නේත් නැහැ. හොඳට නැවත නැවත මේ අරමුණටමයි නංවන්නේ. විතක්කේ තියෙනවා. ඒ අරමුණ ඇතුලේ හැසිරෙනවා. ਵਿਚාරය තියෙනවා. ඊට පස්සේ හිතේ නොරුස්නා ගති පහළ වෙලා නැහැ. අතීතය ගැන කල්පනා නැහැ. අනාගතය ගැන පසුතැවිලි නැහැ. අතීතය ගැන පසුතැවිලි නැහැ. අනාගතය ගැන වික්ෂිප්ත වීම නැහැ. ඒ වෙනුවට හොඳට හිත සංසුන් වෙලා තියෙනවා. විසිරීලා නැහැ. එතකොට මේ මේ කටයුත්ත සාර්ථක වෙන්න සාර්ථක වෙන්න යම්කිසි ප්‍රීතියක් පහළ වෙනවා ප්‍රමෝදයක් පහළ වෙනවා මොකද මෙතෙක් මේ ජීවිතයේ තියෙන විවිධාකාර දුක්ඛම් කටළු වලට මුහුණ දෙහිලා සෑහෙන වෙහෙසකටපත් වෙච්ච පීඩාවකටපත් වෙච්ච හිතක් දැන් මේ නිර්ආමිෂ ප්‍රීතියක් විඳින අවස්ථාවක් නිර්ආමිෂ සුවයක් විඳින අවස්ථාවක් ඉතින් එතකොට තමන් තුලින්ම ඇති කරගත්ත මේ ඒකාග්‍රතාවය වෙන කිසිම කෙනෙක්ගේ සහයෝගයක් නැතුව අනිත්‍යයේ උපකාරයක් නැතිව තමන් තුළම යම්කිසි හැකියාවන් කුසලතාවයන් ගුණධර්ම දියුණු කිරීම හරහා මෙබඳු සෝයක් තියෙනවා නේද කියලා යම්කිසි තෘප්තිමත් බවක් සතුටක් සොම්නසක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක විවිධ ක්‍රමවලට පහළ වෙන්න පුළුවන්. හරියට නිකන් කය පිනා යන ගතියක්, සිත පිනා යන ගතියක්, කය ලොමු දැහැ ගන්නවන ගතියක්, ඒ වගේම හරියට නිකන් රැල්ලක් ඇවිල්ලා අපිව තෙමාගෙන යනවා වගේ ගතියක්. මේ වගේ විවිධ විදිහට මේ ප්‍රීතිය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රීතිය කියන ලක්ෂණයත් මේ සමාධිය තුළ තියෙනවා. ඊට පස්සේ කාය කොහොමත් තැම්පත් වෙලා සැහැල්ලු වෙලා පසද්ධියක් භුක්ති විඳිනවා. ඒ නිසාම කායික සුවයක් තියෙනවා, සුඛයක් තියෙනවා. මෙන්න මේ සුවය එතකොට මේ ධානය තුළ කැපී පේනවා. ඊට පස්සේ වෙන අරමුණකට යන්නේ නැතුව වෙන වෙන අරමුණ ඔස්සේ දුවන්නේ නැතුව මේ අරමුණේම තෝරාගත්ත මේ ප්‍රතිභාග නිමිත්ත තුලම හිත තියෙන නිසා ඒකාග්‍රතාවයකුත් තියෙනවා. ඒතර මෙන්න මේ ප්‍රථම ධානය ගැන බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා ඒකේ ලක්ෂණ පහක් තියෙනවා. විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියලා ලක්ෂණ පහක් නැත්නම් අපි කියනවා ධාන අංග පහක් මේ සමාධිය තුළ තියෙනවා. ඊට පස්සේ දැන් කෙනෙක් අපි තු මේක දිනු කරනවා. මුලදී ඉතින් ඒ තරම්ම මේකට පිවිසෙන්න අමාරුයි. සෑහෙන වෙලාවක් යනවා මේ ඔක්කොම ටික සකස් වෙලා එන්න. හැබැයි කෙනෙක් දිගට මේක දිනු කරන්න දිනු කරන්න මේකේ යම් කුසලතාවයක් එයාට අත්පත් වෙනවා. හිතන්න මුලදී නම් විනාඩි 45ක් විතර ඇති ගියා මේ සමබරතාවය ඇති කරගන්න ඊට පස්සේ තමයි හිත අර්පණා සමාධියටපත් උනේ. ඒ වගේමයි වැඩි වෙලාවක් ඉන්නත් බැරි වුණා විනාඩි 10න් විතර ඒකෙන් දන්නේම නැතුව එළියට ආවා. නමුත් කෙනෙක් නැවත නැවත මේක බහුලීකృత කරන්න කරන්න විනාඩි 45ක් යන්නේ නැහැ විනාඩි 30න් ඔන්න දැන් ওই தත්ත්වයට හිතපත් වෙනවා. ඊට පස්සෙත් ඒ සමාධිය තුළ වැඩි වෙලාවක් රැඳෙන්න පුළුවන් කමක් එයාට ඇති වෙනවා. මොකද ඒක තමයි ටික ටික පුහුණු කරනවා කියලා කියන්නේ. ඒ පුහුණුව හරහා තමයි මේ හැකියාවන් කුසලතාවයන් දියුණු වෙන්නේ. එතකොට එයාට ඉක්මනට දැන් දැහන්ගත වීමේ ශක්තිය දියුණු වෙනවා. දැහන්ගත වුණාට පස්සේ වැඩි වෙලාවක් ඒක තුළ රැඳෙන්න එයා තුළ හැකියාව ලැබෙනවා. එයා දැන් ක්‍රමසහවිදි දන්නවා කොහොමද මේ හිත සකස් කරගන්නේ කියලා සූදානම් කරගන්නේ කියලා. ඒකට මේ සමාධියට හිත නැංගුවාට පස්සේ වැඩි වෙලාවක් එයාට දැන් ඉන්න පුළුවන් හැකියාවක් බොහොම සතුටින් සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් යුක්තව ඒ සමාධිය තුළ කාලය ගත කරන්න පුළුවන් ශක්තියක් එයා තුළ දැන් දිනු වෙනවා. දැන් එයා කාලයක් තිස්සේ ඔහොම කරනවා නම් එයාට හැබැයි ටිකක් තේරෙන්න පුළුවන් කාලයක් යනකොට මේ අරමුණට නැවත නැවත හිත නංවනවා කියන එක ටිකක් කරදරයි. මොකද එතන යම්කිසි චලනයක් තියෙනවා. හිතේ යම්කිසි චලන ස්වභාවයක්, සැලෙන ස්වභාවයක් තියෙනවා. මොකද අරමුණෙන් පිට යන්න වගේ හදනවා ආයෙත් අරමුණට එනවා. ආයෙත් පිට යන්න වගේ හදනවා ආයෙත් අරමුණට එනවා. ඒක තමන් මැදිහත් වෙලා නොකලට හිත විසින් මේ කාරණාව කරගන්නවා. නමුත් එතන යම්කිසි චලිතයක්, සලිතයක්, කම්පනයක් තියෙනවා. ඒකෙන් දැන් යෝගාවචරයට තේරෙනවා ටිකක් බාධාවක්. මේක ඇවිල්ලා මේ ධානයේ තියෙන දුර්වලකමක්. ඊට පස්සේ හොඳට අරමුණට හිත නැංගුවාට පස්සෙත් එයා ඒ අරමුණ තුල සම්පූර්ණයෙන්ම নিমগ্ন වෙලා නිශ්චලව තියෙන්නේ නැහැ. ඒ වෙනුවට අරමුණ ඇතුලේ හැසිරෙනවා. අරමුණ අතගාගෙන එහාට මෙහාට යා චලනය වීමක් එතනක් තියෙනවා. ඉතින් ඒකත් යෝගාවචරය හඳුනා ගන්නවා මේකත් මේ ධානයේ තියෙන යම්කිසි දුර්වලකමක්. මේ මේකට වඩා ප්‍රණීත, මීට වඩා ස්ථායි, මීට වඩා හොඳට තහවුරු වෙච්ච, මීට වඩා බොහොම නිෂ්කලංක සමාධිය ප්‍රබල මට්ටමකට මට ගන්න තියෙනවා නම් හොඳයි කියලා අන්න යෝගාවචරයටම වැටහෙන්න පුළුවන්. ඉතින් එතකොට යාට කල්පනා වෙනවා මේ විතක්ක ਵਿਚාර වලින් තොර. ඒ කියන්නේ නැවත නැවත අරමුණ වලට හිත නංවන්න දෙයක් නැහැ. එකපාරක් විතර නැංගුවා අරමුණට එච්චරයි. එතනින් පස්සේ ආයෙ ඒක තුලම ඉන්නවා. වෙන කොහෙවත් දුවන්නේ ඊට පස්සේ ඒ අරමුණ නැංගුවාට පස්සේ අරමුණත් එක්කම ඒකාබද්ධ වෙලා අරමුණත් එක්කම ඒකාත්මීය වෙලා තහවුරුව ඉන්නවා අරමුණ ඇතුලේ චලිතයක් නැහැ. අරමුණ ඇතුලේ චරණයක් නැහැ. අන්න එහෙනම් ਵਿਚාරයක් නැහැ. ඉතින් මෙහෙම කම පුළුවන් කමක් තියනවා නම් හොඳයි කියන එක යෝගාවචරයට අත්දැකීමෙන් මේ ධානය වශී කරගෙන යනකොට තේරෙන්න පුළුවන්. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ දෙවන ධානය අපිට හඳුන්වා දෙනවා මේ විතක්ක ਵਿਚාර වලින් තොරව කරන්න පුළුවන් ධානයක්. පුණජ පරම්භික්ක වේ බික්කු විතක්ක ਵਿਚාරාණං රූප සමා මේ විතක්ක ਵਿਚාර දෙක සමනය කළා. අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං. හොඳට ඇතුළත මේ තැම්පත් කරගෙන ප්‍රසන්න කරගෙන ඇතුළතම හිත පවත්වමින් තව තව සමාධියට තුඩු දෙන ආකාරයෙන් සමාධියට රුකුල් දෙන ආකාරයෙන් යා කටයුතු කරනවා. එතකොට චේතසෝ ඒකෝදි භාවං. හිත හොඳට ඒකාග්‍ර වෙලා. දැන් මේ දෙවන සමාධියේදී හොඳට හිත ඒකාග්‍ර වෙච්ච ගතිය වැඩි. මොකද කලින් සමාධියේ පොඩ්ඩක් එහෙ මෙහෙ තාමත් සිද්ධ වෙන චලනයක් තිබුණා. නමුත් දැන් ඒ ඒබඳු චලනයක් ඇත්තෙත් නෑ බොහොම තහවුරු වෙච්ච හිතක්. හොඳට නාභිගත වෙච්ච හිතක්. හොඳට ඒකාග්‍ර වෙච්ච හිතක්. හොඳට අරමුණ අරමුණත් එක්ක කිටි කිටියේ බැඳිච්ච හිතක්. තමයි දැන් මේ කතා කරන්නේ. චේතසෝ ඒකෝදි භාවං. අවිතක්කං අවිචාරං. විතක්කයක් නැහැ විතක්කයෙන් තොරයි විචාරයෙන්ුත් තොරයි සමාධියම් තේති සුඛම්. දැන් තියෙන්නේ සමාධිය තුලින් අතගත්ත හොඳ ප්‍රබල සමාධියක් තුලින් හටගත්ත ප්‍රීති සුඛයක්. දැන් ඊට කලින් එකේ තිබුණේ විවේකජම් ප්‍රීති සුඛම් කියලා තමයි ප්‍රථම ධානය භාගතුනාසේ හඳුන්වන්නේ. මොකද එතන අර කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් හිත නිදහස් වීමම ලොකු විවේකයක්. මොකද මෙච්චර කාලයක් ඒ විවිධාකාර කෙලෙස් වලින් බැටකකා තමයි හිත තිබුණේ. <clears throat> ඒ බඳු ඒ කෙලෙස් වලින් හිත නිදහස් වීමම ලොකු සතුටක් ලොකු විවේකයක් මේ තරම් බොහොම හැලහැප්පීම් එක්ක ආපු හිත ඔන්න දැන් විවේක වෙලා එබඳු විවේකයෙන් හටගත්ත කෙලෙසුන්ගෙන් නැත්නම් නීවරණයන්ගෙන් ඈත් වීම නිසා හටගත්ත ප්‍රීතියක් එතන තිබුණා හැබැයි තාමත් දුර්වලකම් තියෙනවා පොඩ්ඩක් එහෙට මෙහෙට යන ගතිය තියෙනවා හැබැයි දෙවන සමාධියේදී එබඳු එහෙම එහෙයාමකුත් නැහැ හොඳට සමාධිමත් වෙච්ච හිතක් ඒකාග්‍ර වෙච්ච හිතක් යෝගාවචරයේ අත්දකින්නවා. ඒ නිසා භාගතුන් වහන්සේ ඒක හඳුන්වන්නේ සමාධිජං ප්‍රීතිස්ක. දැන් ප්‍රීතියක් තියෙනවා, හිතේ ප්‍රමෝදයක් තියෙනවා. ඒ වගේමයි කායික සුවයක්, මානසික සුවයක්, සැපයක් තියෙනවා. ඒ වගේමයි හිත ඒකාග්‍ර වෙලා තියෙන්නේ. එතකොට මේ දෙවන දහනේදී සූත්‍ර ක්‍රමයට ධානාංග තුනක් තියෙනවා. ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියලා. ඒතර මෙන්න මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ဒုတိ ය ධානය කෙනෙක් අත්දකිනවා. ඒතර ඒක පළවෙනි ධානයට වඩා සූක්ෂමයි. තවත් පැත්තකින් කියනවා නම් පළවෙනි ධානයේ අංග පහක් තිබුණා. දැන් දෙවන ධානයේ අංග තියෙන්නේ තුනයි. ඒතර අපිට තේරෙනවා තවත් සරල වීමක්, සියුම් වීමක්, සූක්ෂම වීමක් තමයි සිද්ධ වෙන්නේ. හිත මුඩට මුලින් තිබුණට වඩා බොහෝම සූක්ෂම වීමක් සරල වීමක් තමයි ඒතර ဒုတိ ය ධානයට පත් වෙනකොට තව තව සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සෝ ඉමමේව කායන් සමාධිජේන පීතිසුඛේති අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිත්තරති. දැන් මේ සමාධියෙන් හටගත්ත ප්‍රීතියෙන් සුවයෙන් ප්‍රමෝදයෙන් මුළු කයම තෙමනවා මුළු කයම නහවනවා මුළු කයම පිනායනවා මුළු කයම ස්පර්ශ කරනවා මේ පහළ වෙච්ච ප්‍රීතියෙන් සුඛයෙන්. ඒ කියන්නේ මේ කයේ ස්පර්ශ නොකල පෙමුවේ නැති නැත්තම් පිනවපු නැති කිසිම තැනක් නැහැ මුළු කයම සම්පූර්ණයෙන්ම අර හටගත්ත බොහෝම ඒ ඒකාග්‍ර වූ ප්‍රීතියෙන් සුවයෙන් තෙමුවා. සම්පූර්ණයෙන් මේ බඳු ඒකාග්‍ර වූ ප්‍රීතියෙන් සුවයෙන් නැහැව්වා. හොඳට ස්පර්ශ කළා. මුළු කයම ස්පර්ශ වුණා. මෙන්න මේ தত্ত্বය උතර අපිට තේරෙනවා බොහොම සුවදායි தত্ত্বයක්. භාගතුන් වහන්සේ ඒකට බොහොම ලස්සන උපමාවකුත් දෙනවා. ඒ දෙන උපමාවත් හරිම විචිත්‍රයි. බුදුරජාණන් වහන්සේ කියනවා විලක් තියෙනවා. මේ විලට උතුරු දිශාවෙන් වතුර එන්නේත් නැහැ. නැගෙනහිර දිශාවෙන් වතුර එන්නේත් නැහැ. දකුණු දිශාවෙන් වතුර එන්නේත් නැහැ. බටහිර දිශාවෙන් වතුර එන්නේත් නැහැ. ඊට පස්සේ වහින්නෙත් නැහැ. ඒ කියන්නේ උඩ දිශාවෙන් වතුර එන්නේත් නැහැ. හැබැයි මේ විල බොහෝම පිරිසුදු බොහෝම සුසිල් ජලයෙන් උතුරා යනවා. එතකොට කොහොමද මේ විලට වතුර ලැබෙන්නේ? ඒ තමයි මේ විලේ පතුලේ තියෙනවා බොහෝම ප්‍රබල දිය උල්පතක්, සිසිල් දිය උල්පතක්. ඒ ඇතුළත තියෙන සිසිල් දිය උල්පතෙන් තමයි වතුර උනන්නේ මේ විලට. මේ ඇතුළත තියෙන සිසිල් දිය උල්පතෙන් නිරන්තරයෙන්ම වතුර උනනවා. ඒ වතුර එතකොට මේ හාත්පස උතුරා යනවා. මේ දෙන උපමාවෙන් එතකොට අපිට තේරෙනවා මේ ඇතුළතම හටගත්ත ප්‍රීතියක්. ඇතුළතම හටගත්ත සුවයක්, සැපයක් තමයි මේ පෙන්ලා දෙන්නේ. එතකොට ඒ මුළු විල පුරා දැන් වතුර උතුරා යන්න වගේ ඇතුළතින්ම හටගත්ත වතුර ඇතුළතින්ම පැන නැගුණු වතුර විල පුරා විසිරලා උතුරලා යනවා වගේ ආත්පස පැතිරෙනවා වගේ තමයි කියනවා මේ දෙවන ධ්‍යානයක් අත්දකින යෝගාවචරයෙක් හොඳ සමාධිමත් බවකින් හිතේ නිශ්චල බවකින් ඒකාග්‍ර බවකින් ප්‍රීතියකින් ප්‍රමෝදයකින් පසු වෙනවා ඒ ප්‍රීතිය ඒ ප්‍රමෝදය ඒකාග්‍රතාවය මුළු කය පිනා යනවා සම්පූර්ණ කයම ස්පර්ශ කරනවා සම්පූර්ණ කයම තෙමනවා ඉතින් මෙන්න මේ උපමාව තමයි ဒုတိ ය ධානයේදී භාගතුන් වහන්සේ දෙන්නේ. ඒතර මේ ဒုတိ ය ධානයේ විස්තර කරපු භාගතුන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් මෙබඳු ධානයක් භුක්ති විඳිනවා නම් එයා නැවත නැවත මෙබඳු ධානයකට ලක්වීමේ හැකියාව යාට තියෙනවා නම් ඒ තැනත්තා තේරුම් ගන්නවා මේ ඇතුළත සුවයක් තියෙනවා. ඇතුළත සැපයක් තියෙනවා. ඇතුළත සතුටක් තියෙනවා. එහෙමනම් එළියේ සතුට හොය හොයා අනිත් අය ගාව සතුට හොයහා යන්න මට උවමනාවක් නැහැ. ඇතුළත තමයි සතුට තියෙන්නේ කියලා අන්න යාගේ හිතේ යම් පන්නත භාවයක්, තෘප්තිමත් භාවයක්, සෑහීමකටපත් වීමක් ඇති වෙනවා. ඒ නිසාම දැන් හිත පිට දුවනවා අවි. විවිධාකාර අතන මෙතන දේවල් ගැන කල්පනා කර කර ලෝකේ තියෙන දේවල් ගැන කල්පනා කර කර රටේ තියෙන දේවල් ගැන කල්පනා කර කර ඒ එළියේ සතුට සොයසයා එළියේ තියෙන දේවල් වලින් බැටකකා එළියේ තියෙන දේවල් වලින් වික්ෂිප්ත වෙවි අවිනිශ්චිත භාවයටපත් වෙවි යන ගතිය අඩු වෙලා ඒ වෙනුවට ඇතුළතම හිත නතර වීමක් මේ කය ඇසුලේ ඇසුරේම හිත තිබීමක් හරියට පුටුවක් තියලා වාඩි කරලා කය ඇතුලේ තැම්පත් කරලා තිබ්බා වගේ ඇතුළතම හිත නතර වෙන්න පටන් ගන්නවා ඒක භාගතුන් වහන්සේ කියනවා තස්ස ඒවං අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සලකං සංගප්පා තේ පහියන්ති. මේ හොඳට කෙලස් තවන වීරයෙන් යුක්තව නිවන් දක්නා අභිලාෂයෙන් භාවනාවක යෙදෙන ඒ යෝගාවචරයන්ගේ අර තිබුණා නම් යම්කිසි ගෙවල් දොරවල් යාන වාහන රටේ තොටේ දේවල් ලෝකේ තියෙන දේවල් ඇසුරු කරමින් ඒ දුවන පංචකාමයන් ඔස්සේම දුවන ගතියක් ඒවා ඔස්සේම ඒවා සොයසලා ඒවායෙන් අතෘප්තිමත් භාවයටපත් වෙමින් ඒවා තුලම තරම් දෙමින් ඒවා තුලම වික්ෂිප්ත වෙමින් මනසේ යම් ස්වභාවයක් තිබුණා නම් අන්න ඒක දැන් සම්පූර්ණයෙන්ම සමණයටපත් වෙනවා. ඒ වෙනුවට තේසං පහනා අජත්තමේව චිත්තං සම්තිත්තති සම්නිසීදති ඒකෝ දිහෝති සමාධියති. අර ටික ඔක්කොම අයින් වුණාට පස්සේ ඇතුළතම හිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා. ඇතුළතම හිත ඒකාග්‍ර වෙනවා. ඇතුළතම හිත හොඳට ප්‍රසාදයෙන් යුක්තව තියෙනවා. ඇතුළතම හිත සංසුන් වෙනවා. ඇතුළතම හොඳට හිත එකඟ වෙනවා. දැන් ඔන්න එතකොට කය ඇසුරු කරගත්ත හිතක්. ඒකත් මේ කරදරකාරී මට්ටමක් නෙවෙයි බොහොම ප්‍රසන්න බවක්. බොහොම සුවදායි බවක්. ඔන්න ඇතුළතම සමාධිමත් වෙච්ච, ඇතුළතම සුවපත් වෙච්ච, ඒකාග්‍ර වෙච්ච හිතක්. ඊළඟට අපි හිතමු යම්ස කෙනෙක් මෙබඳු ධ්‍යානයක් දැන් දියුණු කරගෙන යනවා. එයාට දැන් හොඳටම තේරලා තිබුණා පළවෙනි එකට වඩා දෙවෙනි ධානය බොහොම සූක්ෂමයි ප්‍රණීතයි. ඒ නිසා ඔන්න දැන් දෙවන ධානය දිනු කරගෙන යනවා. දෙවන ධානය කාලයක් තිස්සේ වඩනකොට කෙනෙකුට තේරෙන්න පුළුවන් මේක මේ නිතර නිතර කය පිනා යන ගතිය. නිතර නිතර නිකන් රැලි රැලි යනවා වගේ ගතිය. එඟ කිලිපොලා යන ගතිය මේකත් ටිකක් රළුයි. එතකොට නිකන් අර එබඳු දෙයක් සිද්ධ වෙනකොට ආයෙත් හිත පොඩ්ඩක් පිට යනවා වගේ බලනවා. ආයෙත් ටිකක් ඒකාග්‍රතාවය බිඳෙන්න වගේ බලනවා. හිත ටිකක් දිගැස්සෙන ස්වභාවයක් තියෙනවා. එතනක් තියෙන ටික රළු ස්වභාවයක්. ඉතින් මේ රළු ප්‍රීතිය සමනය කරගන්න පුළුවන් වුණා නම් ඊට වඩා බොහෝම නිකං ශාන්ත, සුවදායී බවක්, තෘප්තිමත් බවක් පමණක් තියෙනවා නම් කොච්චර දෙයක්ද? කියලා අන්න යාට මේ දෙවන ධානයේ තියෙන ප්‍රීතිය ටිකක් කරදරයක් හැටියට, නීවරණ වලට ආසන්න හැටියට එයාට තේරෙන්න පුළුවන්. ඉතින් එතකොට අන්න එහෙබඳු ප්‍රීතිය දුරු කළා. ප්‍රීතියෙන් තොර සුවයක්, සැපයක් පවත්වීම සඳහා අන්න ඒ යෝගාවචරය උත්සාහන්ත වෙනවා. භාගතුන් වහන්සේ කියනවා පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති. සතෝච සම්පජානෝ හොඳට මේ ප්‍රීතිය අතහැරලා දාලා ප්‍රීතිය කෙරෙහි විරාගී බවක් ඇති කරගෙන ඒ හරහා ප්‍රීතිය පැත්තකට දාලා ප්‍රීතිය සමනය කරගෙන මධ්‍යස්ථ සුසුතකින් වාසය කරනවා බොහොම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව. එතකොට දැන් මේ මට්ටමේදී ධාන අංග වශයෙන් ගත්තොත් තියෙන්නේ දෙකයි. ඒ කියන්නේ කායික සුවයක් තියෙනවා, සුත්තිමත් බවක් තියෙනවා, සෑහීමකට පත්වෙච්ච බවක් ගතියක් තියෙනවා. ඒ වගේමයි අරමුණ තුල හොඳට හිඳා හිත හිඳා බහැලා ඒකාග්‍ර වෙච්ච ගතිය තියෙනවා. එතකොට මෙන්න මේ ධානයට කියනවා තුන්වන ධානය කියලා. මොකද ඒකේ තියෙන්නේ ධාන අංග වශයෙන් ගත්තොත් දෙකයි කායික මානසික සුවයක්, තෘප්තිමත් බවක්, සෑහීමකටපත් වීම ඊට අමතරව චිත්ත ඒකාග්‍රතාවයක්. ତොර මෙන්න මේ ඒකාග්‍රතාවයක් සුඛයක් සහිත තෘතිය ධානයකට කෙනෙක්පත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේකත් විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ඉම මේව කායන් නිප්පීති කියන සුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූර්ණේති පරිප්පරති. ඒ කියන්නේ මේ ප්‍රීතියෙන් තොර වූ සුවයෙන් ප්‍රීතියෙන් තොර වූ සැනසීමෙන් සැහැල්ලුවෙන් මේ මුළු කයම සම්පූර්ණයෙන්ම ස්පර්ශ කරනවා, තෙමනවා, නහවනවා මේ නිප්‍රීතික ප්‍රීති සුවයෙන් නැත්නම් ප්‍රීතියෙන් තොර සැහැල්ලු සුවදායි සැපයෙන් මුළු කයම ස්පර්ශ කරනවා. ඉතින් මේකටත් හරිය ලස්සන උපමාවක් භාගතුන් වහන්සේ දෙනවා. එතෙන්ද කියනවා මේ මල් පිපිච්ච විලක් තියෙනවා. ඒකේ තියෙනවා මේ රත් නිලුම් මල් තියෙනවා, සුදු නිලුම් මල් තියෙනවා, ඊළඟට තව එක එක જાතියේ මල් වර්ග තියෙනවා. විශේෂයෙන් නෙළුම් මල් ගැන පදුමයන් ගැන මෙතන කියන්නේ. ඉතින් එතකොට රත් පියුම් වේවයි ඊළඟට හෙළ මේ සුදු පාට පියුම් වේවයි. ඉතින් මේ විවිධ වර්ණයන්ගේ මේ නෙළුම් මල් පිපිලා තියෙනවා. ඉතින් හැබැයි ඒ නෙළුම් මල් තාම එළියට ඇවිල්ලා නැහැ. වතුරෙන් යට තියෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ වතුරෙන් යට තියෙන ඒ නෙළුම් පොහොට්ටු සම්පූර්ණයෙන්ම වතුර තුලයි තියෙන්නේ. ඒ නිසා ඒ නෙළුම් පොහට්ටුවේ කිසිම අංගයක් උපාංගයක් වතුරෙන් ස්පර්ශ වෙලා නැත්තේ නෑ. මුළු නෙළුම් පොහට්ටුව වතුර තුලම තමයි තියෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියනවා අර සිසිල් දියෙන් අර හාත්පස ස්පර්ශ වෙන නෙළුම් පොහට්ටුවක් වගේ වතුර යට තියෙන නෙළුම් පොහට්ටුවක් වගේ මේ තුන්වෙනි ධ්‍යානයක් අත්දකින යෝගාවචරයා මුළු කයම අර බොහෝම සැහැල්ලු සුවදායි සැපයකින් ස්පර්ශ කරනවා. ඒකේ රළු බවක් නැහැ. ඒකේ තියෙන තනිකර තෘප්තිමත් බවක්, සෑහීමකටපත් වීමක්. සියල්ල ලැබුණා වගේ ස්වභාවයක්. ඉතින් ඒ නිසා මේ තුන්වෙනි ධ්‍යානයේ විශේෂයෙන්ම අගය කරලා තිනවා මෙලෝ වශයෙන් ලබන්න තියෙන ඊටාම සුවදායි තත්වයක් කියලා. මොකද ඒකේ රළු ගති අඩුයි ගොරෝසු ගතිය අඩුයි සැහැල්ලුව වැඩි මේ ප්‍රසාදය ප්‍රසද්ධිය හිම වැඩි ඒ නිසා මේ ත්‍ෘතිය ධානය විශේෂයෙන්ම ආර්යයන් වහන්සේලා අගය කරලා තිනවා කියලා මේ සූත්‍රය සඳහන් වෙනවා. ඉතින් කෙනෙක් හිතමු ඔන්න තුන්වෙනි ධානයක් දිනු කරගෙන යනවා. කාලයක් තිස්සේ මේ තුන්වෙනි ධානයක් දිනු කරනවා නම් එයාගේ හිත දැන් ටික ටික තව තව සියුම් වෙන්න පටන් ගන්නවා. මේ සියුම් වීම හරහා දැන් මෙතෙන්දිත් අර කලින් කියපු ආනිසංශයම භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි කය ඇසුරු කරන සිතක් තව තව ඇති වෙනවා. වෙන දැන් එළිය දුවන්නේ කයේම තමයි දැන් මේ කොයි වෙලාවෙත් හිත පවතින්නේ. ඉතින් මේ தත්ත්වය තව තව දියුණු කරන්න දියුණු කරන්න අර තුන්වෙනි ධ්‍යානය වැඩි වැඩියෙන් ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒ තුන්වන ධ්‍යානයේ තියෙන හැපයත් ඒකත් දැන් ඔන්න ටිකක් රළු වෙන්න පටන් ගන්නවා. ඒකත් රළුවේ කියලා මේ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. මොකද කායික සුවය, කායික සැහැල්ලුව, කායික සැපය ඉක්මවා ගිය කායික තැම්පත් බවක්. මධ්‍යස්ත බවක්, උපේක්ෂාවක් කෙරෙහි යාගේ හිත යොමු වෙන්න පුළුවන්. මොකද දැන් එකාසකින් පරිණත වීමක් තමයි මෙතන දැන් යෝගාවචරය තුළ සිද්ධ වෙන්නේ. මුලදී පටන් ගත්ත පළවෙනි ධ්‍යානයේදී ප්‍රීතිය තියුණා, සැපය තිබුණා, හිත පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා. එහෙට මෙහෙට යනවා කියන්නේ අරමුණ තුලම මේ සලිතයක් තිබුණා, අරමුණ තුලම චලනයක් තිබුණා. අන්න ඒක එක මට්ටමක්. ටිකක් පාළුයි. ඊට පස්සේ දෙවැනි එකට යනකොට හිතේ යෑම් ඊම් නතර වෙලා හොඳට තහවුරු වෙච්ච ගතියක් තියෙනවා. හැබැයි ප්‍රීතියක් නිසා කය පිනා යන ගතියක්, හිත පිනා යන ගතියක්, ඒ ප්‍රීති ස්වභාවය ප්‍රමෝදයේ වැඩියෙන් තියෙන දෙවන දහනයක් හම්බුනවා. ඊටත් වඩා සියුම් වෙනකොට ඒ රළු ප්‍රීතිය අතහැරලා ප්‍රීතියෙන් තොර වූ සුවදායි බව පමණක් තියෙන සැපවත් බව සෑහීමකටපත් වීම පමණක් තියෙන අනුත්ති අධ්‍යානය හම්බුණා. අර කලින් එකට සාපේක්ෂව මේක ඊටත් වඩා සියුම්. දැන් තවත් සියුම් වෙනවා කියලා කියන්නේ මේ සුවදායි බව සැපය වෙනුවට උපේක්ෂාව. මෙන්න මේ උපේක්ෂාව තමයි ටිකක් පරිණත සැපයක් පරිණත සෝයාක් වශයෙන් හඳුනගන්නේ. එයා කල්පනා කරනවා මේ සැපය කියන එකත් කායික මානසික සැපය කියන එකත් යා රළුයි. ඊට වඩා බොහෝම තැම්පත් වෙච්ච, ඊට වඩා බොහෝම ඒකාග්‍ර වෙච්ච හොඳට අතිශය ගැඹුරු සමාධියකට හිතපත් වෙන්න පුළුවන් නම් ඔන්න හොඳයි කියලා. එයා මේ තුන්වන ධ්‍යානයේ තියෙන නීවරණ වලට කිට්ටු ගතිය එහෙම නැත්නම් ඒකේ තියෙන දුර්වලතා තේරුම් අරගෙන අර සැපයත් අයින් කරනවා උපේක්ෂාවෙන්. දැන් ඒතර තුන්වන ධ්‍යානයක් මේ හතරවන ධ්‍යානයක් අපිට හම්බ වෙනවා. ඒකේ තියෙන්නේ උපේක්ෂාවයි ප්‍රබල ඒකාග්‍රතාවයකුයි පමණයි. එතකොට ඒ ස්වභාවය මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සුකස්සච පහනා දුක්ඛස්සච පහනා. සැපයත් අයින් කළා දුකත් අයින් කළා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම කලින්ම සොම්නස් දොම්නස් සියල්ලම දුරු කළා අදුක්ඛං අසුඛං සැපක් නැති දුකක් නැති උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති උපේක්ෂාවෙනුයි සතියෙනුයි අතිශය පිරිසිදු වූ මනසකිනුයි යුක්ත වූ එම චතුර්ථ ධානය සතරවන ධානය උපයාගෙන වාසය කරනවා ඒත් අපිට තේරෙනවා දැන් මේ ධ්‍යාන සම්බන්ධයෙන් සමත සමාධි ගැන කතා කරන්න ගියත් හිත තව තව සියුම් වීමක් සූක්ෂම වීමක් පරිණත වීමක් තමයි දැක ගන්න තියෙන්නේ. එතකොට අවසානයේට එනකොට චතුර්ථ ධ්‍යානයට එනකොට යෝගාවචරය තුළ සෑහෙන පරිණත බවක් තියෙනවා. ඒ රළු රළු ඕලාරික සැපයක් නෙමෙයි තියෙන්නේ. ඊට වඩා බොහෝම පරිණත උපේක්ෂාවක් තමයි මේ බඳු හිතක තියෙන්නේ. ඒ වගේමයි හිත හරීම පිරිසුදු බවටපත් වෙලා, පාරිශුද්ධියකටපත් වෙලා. ඒ වගේමයි හිතේ සතිමත් බව අතිශය තීව්‍ර මට්ටමකින් තියෙනවා. හොඳට අවදි මනසක්. හොඳට සතිමත් මනසක් තමයි මේ මට්ටමේදී තියෙන්නේ. දැන් එතකොට මේ බොහොම පිරිසුදු සමාධිමත් බවෙන් මෙන්න මේ පිරිසුදු පරිසුද්ධ වූ සමාධිමත් බවෙන් මුළු කයම පිනා යන ගතියක් තියෙනවා. පිනා යනවා කියනකට වඩා මුළු කයම තෙමෙනවා. මුළු කයම ස්පර්ශ වෙන්නේ මේ අතිශය ප්‍රබල සමාධිමත් ඒකාග්‍රතාවයෙන් උපේක්ෂාවෙන් තමයි මුළු කයම ස්පර්ශ කරන්නේ. ඒකත් විස්තර කරනවා ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝ හෝති. හොඳට ඒ අතිශය පිරිසුදු වූ ඒ මනසින් මුළු කයම පතුරවගෙන වාසය කරනවා. ඉතින් මේකට ලස්සන උපමාවක් දෙනවා භාගතුන් වහන්සේ. ඒ දෙන උපමාව තමයි යම්ස කෙනෙක් ඊටාම පිරිසුදු සුදු පාට වස්ත්‍රයක් ඔළුවේ ඉඳන් පොරෝගෙන ඉන්නවා. මුළු කයම වැහිලා පේනවා මේ සුදු පාට වස්ත්‍රයෙන්. එයාව පේන්නෙම නැහැ. බැලුවාම පේන්නේ තනිකරම සුදු පාට පිරිසුදු වස්ත්‍රයකින් එයා තමන්ව වසාගෙන සිටීම. එතකොට මේ කයේ සුදු පාට වස්ත්‍රයෙන් ආවරණය නොවෙච්ච තැනක් නැහැ. සම්පූර්ණයෙන්ම මුළු කයම සුදු පාට පිරිසුදු වස්ත්‍රයෙන් ආවරණය වෙලා තියෙනවා. ඒ වගේ කියනවා මේ පිරිසුදු වූ අතිශය පාරිශුද්ධි වූ උපේක්ෂා සහගත ඒ ස්වභාවයෙන් ඒ මානසික තත්වයෙන් ඒ පිරිසුදු බවින් සතිමත් බවින් මුළු කයම සිතම වෙලාගෙන ඉන්නවා මෙන්න මේ චතුර්ථ ධානයේදී. ඒතර භාගතුන් වහන්සේ මේ චතුර්ථ ධානයත් ඔය ආකාරයෙන් විස්තර කරනවා. ඒතර මේ අවස්ථාවේදීත් අර කලින් කිව්වා වගේම මෙබඳු ධානයක් තව තව දියුණු කරන්න දියුණු කරන්න හිත එළියට යන්නේ නැහැ එළියේ සැප හොයන්න යන්නේ නැහැ එළියෙන් තෘප්තිමත් වෙන්න යන්නේ ඒ වෙනුවට ඇතුළතම තෘප්තිමත් බවක් ඇතුළතම සතුටක් ඇතුළතම ප්‍රීතියක් ඇතුළතම ඒකාග්‍රතාවයක් ඇති වෙන්න පටන් ගන්නවා අධ්‍යත්තමේව චිත්තං සම්තිත්තති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති ඇතුළතම හිත හොඳට පිහිටනවා ඇතුළතම හිත හොඳට හිඳ ගන්නවා. ඒ වගේම ඇතුළතම හිත ඒකාග්‍ර වෙනවා සමාධිමත් වෙනවා. දැන් පින්වත්නි විශේෂයෙන්ම අපි මතක් කරගත්තා මෙතන එක්තරා මට්ටමකට තමයි මේ කායගත සතියේදී විපස්සනා පැත්තෙන් ගත්තොත් විස්තර කරලා තියෙන්නේ. ඉතින් ගැඹුරු විපස්සනාවක් මෙතන සඳහන් වෙලා නැහැ. ඒ වෙනුවට කොහොමද කෙනෙක් ඉස්සෙල්ලා කයට හිත ගන්නෙ? කියන කාරණාව තමයි නැවත නැවත මතක් කරලා දෙන්නේ. ඒ කියන්නේ අපිට එකපාරටම කෙලසුන්ගෙන් තොර හිතක් හදාගන්න බෑ. ඒ වෙනුවට අදුතරමින් අතීතය අනාගතය ඔස්සේ ගිහිල්ලා වික්ෂිප්ත වෙන්නේ නැති මේ පැටලෙන්නේ නැති ඒවත් එක්ක ගිහිල්ලා පසුතැවෙන්නේ නැති හිතක් මේ කයම උපයෝගී කරගෙන කයම නැංගුරමක් කරගෙන හදාගන්නා ආකාරය තමයි නැවත නැවත වර්ණනා කරලා තියෙන්නේ. මොකද ඒබඳු කය ඇසුරු කරගන්න හිතක් ඊට පස්සේ අපිට හද සකස් කරලා තව තව ಗುಣ දියුණු කරන්න, තව තව හැකියාවන් දියුණු කරන්න, ඊට වඩා සූක්ෂම මට්ටමකට යන්න, ප්‍රඥාව දියුණු කරගන්න මේ සකස් කරලා ගන්න පුළුවන්. එහෙම නැතුව මේ අතීතයේ ඔස්සේ අනාගතයේ ඔස්සේ අරයා ගැන මෙයා ගැන අතන ගැන මෙතන ගැන හිත හිතා පැන පැන යන හිතක් අර ඒ වමනා කරන ආධ්‍යාත්මික හැකියාවන් දිනු කරගන්න නතු කරගන්න අමාරුයි. ඒ නිසා හරියට නිකන් අර කැලෑවෙන් ගෙනාපු වනාන්තරයෙන් අල්ලගෙන ආපු මේ වනාලියෙක් හොඳට ශක්තිමත් රටක් ඇතුලේ හීලා කරනවා වගේ. හොඳට එයාට ඒ ඒ ප්‍රමාණිකූලව මේ ශක්තිමත් රටක් ඇතුලේ ඒ සතාව වනාලියව අපි හීලා කරගත්තොත් ඊට පස්සේ මේ වනාලියගෙන් අර හීලා තත්ත්වයටපත් වෙච්ච අලියගෙන් ඕන තරම් ප්‍රබල ප්‍රයෝජන ගන්න පුළුවන්. එයාත් එක්ක මගුල් ඇතා විදිහට පාවිච්චි කරන්න පුළුවන් යුද්ධයකට අරන් ගිහිල්ලා සතුරන් ජය ගන්න පුළුවන් එහෙම නැත්නම් අතිශය ප්‍රබල බර වැඩක් තියෙනවා නම් ඒ වැඩෙත් ගන්න පුළුවන් ඒ වගේ මේ ඇතාව හොඳට හීලා කරලා ගන්න අවශ්‍යයි මූලික පියවර වශයෙන් එහෙම නැතුව වල්ලාලියකෙන් අපිට ওই දේ කරගන්න හම්බෙන්නේ ඒ වගේ තමයි අපේ හිතත් මුලින් මෙන්න මේ කියන හීලා බවකට කීකරු බවකට ඒකාග්‍ර බවකට පත් කරගත යුතුයි. ඒක තමයි ඇත්තටම මේ කායගත සති සූත්‍රේ පුරාම භාගතුන් වහන්සේ මතක් කරන්නේ කොහොමද මේ හිත කීකරු කරගන්නේ? අපිට ඕන විදිහට මෙයාව හසුරවගන්නේ කොහොමද? අපේ 16ක් බවට මේ හිතපත් කරගන්නේ කොහොමද? අර කොයි තරම් සද්දන්ත ඇත්‍රාජයේ කුණත් හොඳට මෙල්ල කළා හීලා කළා ගත්තාම ඒ සතා කොච්චර සද්දන්ත වුණත් අපි කියන දේ තමයි අහන්නේ. අර ඇද්දෝවා කියන දේ තමයි ඊට පස්සේ කරන්නේ. කොටන් අදින්න කිව්වහම කොටන් අදිනවා. නැත්තම් මොකක් හරි බරපතල වැඩක් කරන්න කිව්වහම ඒ බරපතල වැඩේ කරනවා. මගුල් හස්තිය වශයෙන් ඉන්න කිව්වොත් අන්න ඒ වැඩේ කරනවා. එහෙම නැත්තම් ලංකාවේ ඔන්න දැන් ධාතු කරඬුව දලදා වහන්සේ වඩම්මන්න කියන කිව්වොත් ඉතින් ඒකත් කරනවා. එච්චරට මේ සත්තන්ත හස්ති රාජයා කීකරු වෙලා තියෙනවා. කොච්චර ශක්තිමත් වුණත් එයා දැන් කීකරුයි. ඒ වගේමයි අපේ හිතත්. අපේ හිතේ අප්‍රමාණ වූ ශක්තියක් තියෙනවා. නමුත් අර ඉබාගාත යනකොට අතීතයට අනාගතයට ඔහේ පැන පැන යනකොට අතනට මෙතනට පැන පැන යනකොට අරයා මෙයා ගැන හිත හිතා ලත වෙනකොට මේ හිතේ ඒ ශක්තිය හීනයි. ඒ ශක්තිය දීනයි. එහෙමනම් අපි මේ හිතෙන් වැඩක් ගන්න නම් මුලින්ම මේ හිත හීකරු කරගත යුතුයි. මේ හිත අපිට වමනා විදියට සකස් කරගත යුතුයි. තාම හැබැයි ප්‍රබල වැඩේ ගත්තෙත් නැහැ. මේ සකස් කර ගැනීම, හිත හීලෑ කර ගැනීම අපිට නතු කර ගැනීම තමයි මේ කායගත අසති සූත්‍රය පුරාම පෙන්වන්නේ. එතකොට අන්න ඒ නතු කරගත්ත හිත තවදුරටත් ප්‍රඥාවෙන් වර්ධනය කරන එහෙම නැත්නම් සතියෙන් තව තව ආඩ්‍ය කරන ගතියක් සතිපට්ඨාන සූත්‍රයේදී කියලා දෙනවා. ඒ කොටස ඇත්තටම මේ කායගත සති සූත්‍රයේ අන්තර්ගත වෙලා නැහැ. කීකරු කිරීම, නතු කර ගැනීම, ආණ්ඩු මට්ටු කිරීම ගැන තමයි විශේෂයෙන්ම මූලිකත්වය දීලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට ගන්න දැන් යෝගාවචරයේකට උරුම වෙනවා කයත් එක්ක තියෙන හිතක්. කයත් කය ඇසුරු කරන හිතක්. කයේම ඒකාග්‍ර වෙච්ච කයේම සමාධිමත් වෙච්ච හිතක්. ඒ බඳු හිතක් තමයි පස්සේ අපි තව තව දියුණු කළා මේ ප්‍රඥාවකින් පෙදවත් කළා මේ හිතේ තියෙන යම්කිසි අගුණ දුර්වලකම් දුරු කළා කෙලෙස් දුරු කළා ඒ උවමනා කරන ශක්තියින් දියුණු කළා බොජ්ජංග ධර්ම දියුණු කරලා තව ඉස්සරහට ගන්න. ඉතින් ඒ බඳු කටයුතු රැසක් ඉතින් ඇත්තටම අපිට යෝගාවචරයෙන් වශයෙන් කරන්න තියෙනවා. ඉතින් කායගත සතියේ සූත්‍රයේ මුල් කරගත්ත මේ ධ්‍යාන සම්බන්ධ කොටස එතකොට අපිට මේ විදිහට අවසන් කරන්න පුළුවන්. ඒත් මේ සූත්‍රයේ තව ඉතිරි වෙලා තියෙන්නේ ඇත්තටම භාගතුන් වහන්සේ මේ සූත්‍රය ගැන කරන වර්ණනාවක්. ඒකෙදී විවිධාකාර උපමා උපමේය දෙමින් මේ කායගත සතියේ තියෙන ප්‍රබල බව මේ කායගත සතියෙන් හදාගත්ත හිතක් ඉස්සරහට තව දියුණු කරන්න පුළුවන් ආකාරය එහෙම නැත්නම් දියුණු කරන්න පුළුවන් කියන සාධනීය පැත්ත බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උපමා උපමේය ආශ්‍රයෙන් විස්තර කරලා දෙනවා.